ඉතින් මේක සරුවචනාංශයේ මම කිව්වේ එකයි බද්දේ කරත්ත සූත්‍රයේදී බුදුරජාණන්සේ සූත්‍ර හතරක් එක පෙළකට දේශනා කරනවා. ඔයත් මජ්ක්‍ධිම නිකායමයි තියෙන්නේ. බද්දේ කරත්ත සූත්‍ර කියලා. ඒකේ එක තැනක ස්වාමීන් වහන්සේ නමකට දේවතාවෙක් ඇවිල්ලා දැඩිශේ කියනවා මේ බද්දේ කරත්තේ දන්නවද කියලා. ඊට පස්සේ කියනවා මම අහන්නේ. වහාම සරුවචන ළඟට ගිහිල්ලා බද්දේ කරත්තේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කියලා. එතකොට බද්දේකරත්න සූත්‍ර හැම කෙනා අතරම ප්‍රසිද්ධ අපේ මේ මංගල සූත්‍රය, කර්ණිමිත සූත්‍ර වගේ තිබිලා තියෙනවා. මේ භික්ෂුව දන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ පුත්‍රජනන්සේ එක තැනක් ආනන්ද බද්දේකරත් ආදිවාසී බද්දේකරත් සූත්‍ර හතරක් දේශනා කරනවා. ඒකදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මයේ එකයි සිද්ධි හතරක්. ඉතින් මේක පිළිබඳව මෑතකදී සෑහෙන්න හොයන්න පටන් අරගත්තා. මොකක්ද මේ බද්දේ කරත්ත කියන්නේ? ඉතින් නමුත් මේ බද්දේ කරත්ත කියන වචනයවත් අර්ථකථනය දී ගන්න බැරුව ගියා. මොකද ඒ දවස්වල ඒක හුඟක් ප්‍රසිද්ධ ඇති. ඒ නිසා කවුරුත් අර්ථකථන දීලා නැහැ. ඥානමෝලි ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා ඒක රත්ත කියලා කියන්නේ ඒකෝ කියන නමෙන් හැදිලා තියෙන්නේ තනිකමට කැමැති කියන එක. උදේකලාවට කැමැති. බද්ද කියලා කියන්නේ උත්තරම කියන අදහස. නිසා මේ මේ සූත්‍රය ඒ අනුව විග්‍රහ කරපු අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ උත්තරීතර හුදකලාව කියලා මේකට නමක් දාලා බුදුරජාණන් වහන්සේගේ සියලු ගැන්වීම් වල අවසාන ඵලය තමයි හුදකලාව අගය කිරීම. ගණ්‍යා කෙරෙන් බෙන්ව කුලයා කෙරෙන් වෙන්ව හුදකලාව. හැබැයි ගණ්‍යා කෙරෙන් වෙන් වෙන්න ඕනේ නෑ හුදකලාවෙන්. තමන් දන්නවා දැන් අපි මෙතන 50ක් විතර වාඩි වෙලා ඉන්නවා. හොඳට අපේ හිත ආනාපානෙ ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ කවුරුවත් ඒ කියන්නේ. අපිට එතකොට කායි විවේකයේ හම්බ වෙනවා. ඊට පස්සේ ආනාපානෙ හොඳට එනින ආනාපානෙට හිත බැඳිලා මුණට මුණ දාලා හිටියොත් චිත්ත විවේකයක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ ආනාපානෙ තිබුණත් එකයි නැතත් එකයි, ගෙවුණත් එකයි නැතත් එකයි කියලා දෙකට සමහිත ඇති කරගත්තොත් උපදි විවේකයක් හම්බ වෙනවා. හැබැයි ඉන්නේ සෙනගක් නැද බැලුව බැලමට. නමුත් තමන් හුදේකලා වෙනවා. ඒක නිසා අපි මුළු ප්‍රයත්නෙම තියෙන්නේ මේ ඇලි ගලි වාසයෙන් තොර වෙලා මේ හුදේකලාවට එහෙම නැත්නම් මේ තනිපංගලමට එහෙම නැත්නම් මේ විවේකෙට මේ හිත හුරු කරගන්න එකයි. මේක හුරු කරගත්ත දවසේ අපිට තේරෙවි මේක අපි නොදන්න දෙයක් නෙවෙයි. නමුත් මේ සමාජශීලී වීම හරහා එහෙම නැත්නම් අපි මේ අපි හරි ශිෂ්ටාචාරයි කියන්න ගිහිල්ලා අපි මේ සමාජයට ගිහිල්ලා පුදුමාකාර වෙහෙසක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ වගේ කැලයක පිරිසිදු වාතයෙන් පිරිච්ච තන්නේ කර කවුරුත් අතගාපන සි වතුර තියෙන කැලේක ඉඳලා යම් කිසි කෙනෙක් කොළඹට යන්න හදනවා රාජධානියට එයා දන්නවා කොළඹ හොඳ සිවුරු තියෙනවා කියලා. එයා දන්නවා කොළඹ හොඳ කැම තියෙනවා කියලා. හොඳ තට්ටු දෙකේ ආකර්ෂණ ගෙවල් තියෙන බව දන්නවා. හොඳ බේත් තියෙනවායි කියලා දන්නවා. මේ සිව්පසයකට කෑදර වෙලා මෙවැනි කැලේකට පිටුපාර යන මනුස්සයර කල්පනා වෙනවා නම් මේ පිරිසුදු වාතය කොළඹ නෑ. මේ ජලයේ පිට මේ කොළඹ නෑ. මේ හුදේකලාව කොළඹ නෑ කියලා මොලේ ඇති එකක් නම් යන්නේ නැති කියලා. ඔබ පිටුපාලා තියෙන්නේ මොන තරම් පිවිතුරු තැනකටද කියලා ඌට කල්පනා වෙනවා. නමුත් අපේ සීන මේ ලස්සන සිවුරු වලට තියෙන ආසාව නිසා රස රස කෑම කන්න තියෙන ආසාව නිසා හොඳ තට්ටු දෙකේ යාකරන කරපු ගෙවල් වලට තියෙන කැමැත්ත නිසා මේ බේත් වලට කැමැත්ත නිසා මෙච්චර වටින පිරිසුදු වාතයක් විජන වාතය කියලා මේකට කියන්නේ. උෂ්මගත වාතය නෙවෙයි මේක ඇතුළේ තියෙන පිරිසුදු වාතය. පිරිසුදු ජලය ඊට දාන එකක් නෑ කියලා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ බව තේරුම් ගන්නකම්. මේ ශූන්‍යතා දර්ශනේ එනකන් ගිහිගිය අතරින්න ඕන කමක් නෑ. ශුන්‍යතා දර්ශනේ එනකන් අරණ්‍යගත වෙන්න ඕන කමක් නැහැ. මේක හොඳටම ගීගේ ඉඳලා කරතයි. ඊකට තමයි ආනපාන වගේ භාවනාවක් අරගෙන ආනපාන යන්නේයි කියලා දන්නවා මේ ලෝකය අමතක කරන කයට එනවා කය අමතක කරලා ආනපානට එනවා ආනපාන ජීවම් කළා ගියාට පස්සේ තේරෙනවා නම් මේකේ හිස්තනකුත් තියෙනවා ආනපාන තියෙන තනකුත් තියෙනවා මේ දෙකම එකයි මෙන්න මේ தත්ත්වේ පවත්තන්න යන්තම් තියෙන යන්තම් නැති දෙක අතර පවත්තන හොඳම තැන කැලේ තමයි මම දැන් සුදුස්ස කියලා කැලේට ගියොත් කැලේ ඉතාමත්ම රසවත්යක් වෙනවා. කාමභෝගී පුද්ගලයාට කැලේ හරි බයක්. අරඤ්‍ය වන සීනාසන කාමභෝගී පුද්ගලයාට කවදාකවත් රමණීය තනක් නෙවෙයි. ඒ නිසා එතෙන්ට යනකම් ගිහිකම ඥාන පිරිමකම බෞද්ධ බෞද්ධකම බලපාන්නේ. ඊට පස්සේ යා හැබැයි තාමත් ඒකෙම ළඟලා ඉන්නවනම් ඒ ඒ ඒ රැළට වැටිලා ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා ඉන්නවනේ ජීවිත බුදුරජාණන්සේ වගේ කියන්නේ. ඒකට පස්සේ බුදුන් කියනවා මේ බද්දේ කරත්තේ හොයාගන්න තනිපංගලව. එහෙම නැත්නම් හුදේකලාව උත්තරීතර හුදේකලාව සකස් කරගන්න. ඒකෙදිත් ඒ කාලේ ඉඳලා තියෙනවා ඒක විහාරි කියලා හාමුදුරු කෙනෙක් ඒ ශාංශය තනියම තමයි පින්න පාත යන්නේ. තනියම තමයි අපව වඩින්නේ. තනියම තමයි කුටියේ ඉන්නේ. කැපකාරයක් නැහැ. ඉතින් අනික් සංඝයා ඔක්කොටම පෙන්ලා තියෙනවා මෙයා ටිකක් අමුතුයි කියලා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ චෝදනා කළා. ගෙන්නලා අහලා තියෙනවා. ඉතින් සංඝයා මම තනියම ඉන්න කැමතියි. තනියම පිටපත් යනවා. තනියම පිටපත් කියනවා. තනියම කුටියේ ඉන්නවා. තනියම භාවනා කරනවා. මහණි මහණ එහෙමත් එකලා බවක් තියෙනවා. මේ උත්තරීතර හුදකලාව කියන්නේ ඒක නෙවෙයි. උත්තරීතර හුදකලාව කියලා කියන්නේ අතීතන්නාන්වාගමේය නප්පටිකංකේ අනාගතය. යදතීතම් පහීනන්තං අපත්තං ච අනාගතං උත්තරීතර හුදකලාව කියලා කියන්නේ වර්තමානයේ ඉඳගෙන අතීතය කල්පනා කරන්න කියන එක. වර්තමාන ඉඳගෙන අනාගතය ගැන නොතැවෙන එක අතීතේ ගන්න දෙයක් නැහැ මහණේක ගිහිලා ඉවරයි. අනාගතය කියන්නේ හීනයක්. නිසා උත්තරීත හුදකලාව කියන්නේ තමයි මොන ඉරියව්වේ හිටියත් කොතන හිටියත් සෙනගක් මැද හිටියත් වර්තමානයේ හිත පවත්නවනම් ඒක තමයි බුදුරජාණන් කියන්නේ උඹෝ ඉන්නා වගේ තනියෙන් පින්න පාත යන්නේකෝ තනියෙන් පින්න පාත ගෙනේකෝ කුටිය තනියෙන් භාවනා කරන එකත් මිනිස්සුන්ට පේනවා තමයි කාය විවේකයක්. නමුත් ਸਰුවචනසේ ලෝකෙට පහළුනේ කායි විවේකය විතරක්ම අගය කරන්නේ කායි විවේකේ හරහා චිත්ත විවේක උපදි විවේක ඇති කරන්න. ඒක නිසා අතීතන්නාන්වාගමේ නප්පටි කංකේ අනාගතං. අතීතය අනුව පස්තවෙන්ට යන්නත් එපා. අනාගත සැලසුම් හදන්නත් එපා. අතීතේ ගිහිලා ඉවරයි. අනාගතය කියලා කියන්නේ හුදු හීනයක්. ඒක නිසා මේ දෙකට යන්නේ නැති ජීවිතය බුදුරජාණන් ශ්‍රී කියනවා ඉතිරිතල හුද්ද කලාවක්. පච්චුප්පන්නං චියෝ ධම්ම තත තත් විපස්සති. යමක් Tamange හිතට ඒ වෙලාවේ මතුවෙනවා. මේ ආස්වාසය මතුවෙනවා ආස්වාසය කියලා ආස්වාසය මෙනෙහි කරනවා. ප්‍රසවාසය මතුවෙනවා ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා. වම තිනකොට වම මෙනෙහි කරනවා. දකුණ තිලකින දකුණ මෙනෙහි කරලා මෙනෙහි කරන විතරක් නෙවෙයි. ආස්වාසය මෙනෙහි කරන වෙලාවේ ප්‍රසවාසයෙන් කොහොමද වෙනස් වෙන්නේ? ප්‍රසවාසය ආස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා ඒක විපස්සනාවට ලක් කරනවා සංසන්දනාත්මකව. ආස්වාසය හැම වෙලාවෙම වෙන්කොට බලන්න හදනවා ප්‍රසවාසය. පරිච්ඡේද කරලා බලනවා. සංසන්දනයකින් තොරව අපිට මේ විපස්සනාව සිද්ධ වෙන්නේ නැහැ. තනි ආශාසය අපේලා තනි ආශාසය බලන්න හිටියට කියන්න වචන නැහැ. ඒ ප්‍රසවාසත් එක්ක ගැළපුවොත් විතරක් අපට සුද්ධවන්න කියන්න පුළුවන්. ආශාස වෙලාදී මට උණුසුම දැනෙනවා, සීතල දැනෙනවා ප්‍රසවාසලාදී සාපේක්ෂව. ප්‍රසවාසලා උණුසුමයි. ආශාසය දිගට දැනෙන ප්‍රසවාසය කෙටි. මේ සංසන්දනයෙන් තමයි පච්චුප්පන්නං චයෝ ධම්මං තත් තත් විසන්ති. අසංහීරං අසංකුප්පං යෝ තත්වා පරි යෝ විත්වා මනුබ්‍රෝහේ. ඒ එන වර්තමානයේ දැන් මතුවෙන ආස්වාසේ වේවා ප්‍රස්වාසේ වේවා වම වේවා දකුණු වේවා ප්‍රිය භව වේවා අප්‍රිය භව වේවා ඒකට අසංහීරං අසංකුප්පංකට ගැටෙන්නත් එපා අල්ල බදා ගන්න යන්නත් එපා ආස්වාසීම ගැටෙන්න දෙයක් නැත්තේ නෑ ප්‍රස්වාසී ගැටෙන්න දෙයක්වත් නෑ එහෙම නෙමෙයි අපි රාගය අවයි කියලා, ද්වේෂය අවයි කියලා. ඒකත් නිකන් චිත්‍රපටයේ පෙන්වන දියැලක් විතරයි. චිත්‍රපට ශාලාවේ තිරේ වැටෙන ගිනි කන්දක් විතරයි. අපි කිව්වොත් දියැල කියන්නේ රාගය කියලා, ගිනි කන්ද කියලා කියන්නේ ද්වේෂය කියලා. ඒක එකක්වත් ස්ථිර වෙන්න දේවල් නෙවෙයි. ඒ එන්නේ යන්න මේක අල්ලගෙන අනේ මගේ හිත රාගය ආවනේ කියලා දැවෙන්න පටන් අරගත්තොත් එහෙනම් ඉතින් හොදේ කලාවක් නැහැ. එතන ආතතිගත වීමක් තියෙන්නේ. නමුත් මේක භාවනා නොකරන සීලයක් නැති සමාධියක් නැති කෙනාට කරන්න බෑ. ඔය සීලයක් ඇති සමාධියක් ආවට පස්සේ මේක නොකරනවා නම් ශූන්‍යතා දර්ශනයකුත් නැහැ. එචා හිතෙන්නේ ගියාට පස්සේ ස්වභාවයෙන් මතුවෙන්න දෙන්න ඕනේ. මතුවෙන දේ දිහා හොඳට වෙන්නටත් වඩා ඉතාමත්ම සාදරව උත්සන්න වාසන්නව බලලා ඌ දිහා බලන්නේ හරහා බලන ස්වරූපේ. විනිවිද දක්න ස්වරූපෙ මිසක් අනේ මේක ආවයි කියලා ආඩම්බරයක් මේක ආවයි කියලා කනගාටුවක් නැති විදිහට මේක බැලුවොත් ඒ දර්ශනය පුරුදු කරගත්තොත් තමයි එදිනදා ජීවිතේ නැත්නම් ශක්මණේ වැඩ කරනකොට පවා මේ දේවල් වල අපිට දුක් දෙන්න ඕන කමක් නැහැ. මේ දේවල් අප කරා එන්නේ අපිට දුක් දෙන්න නෙවෙයි අපිව පිළිබඳ කඩා වැටුනොත් කඩා පැන්නොත් හැප්පුණොත් දුක් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා කියන්නේ. මේ සද්දේ මට ආමන්ත්‍රණය කරනව නෙවෙයිනේ. මට ආමන්ත්‍රණය කරන මගේ නම කියලා කතා කරන්නේ. නමුත් කොහෙදෝ යන සද්දයකට අපි දුක් ගන්නවානේ. කියලා කියනවා මට භාවනා කරගන්න බෑ මේ සද්ද ඇහිච්ච නිසා කියලා. නටන්න බැරි කාට පොළොව ඇදයි තමයි. බැරි කාට බෑ. නමුත් අපි පුරුදු කරන්නේ පුංචි පුංචි සද්ද කොහොමවත් ඇහිද්දි තමයි ඔය ඊතර සමාධිය ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් වැඩි සද්ද කරත් පුරුදු කරපන්. ඊට පස්සේ ලොකු සද්ද කරත් පුරුදු කරපන්. අන්තිමට කම්මලේ බල්ලට එහෙන ගැහුවට ගාණක් නැහැ වගේ. එහෙන ගහත් තියෙද්දි භාවනා කරන්න පුළුවන්.